ඔබ දැන් සවන් දීමට සැරසෙන්නේ නීතිගල නිස්සරණ වලේ කර්මස්ථානාචාර්ය අතිගරු පඬිත මාතර ශ්‍රීඥානාරාම ස්වාමීන් වහන්සේ විසින් 1980 ජූනි මාස 19 වෙනි අටවක පෝදින මිත්‍රගල නිස්සරණ වණේ යෝගාවචර භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණා කමඨහන් ධර්ම දේශනාවකටය නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ චක්ඛුනා රූපං දිස්වා නොනිමිත්තං වාහි හෝති නානුගන්තනග්ගාහි යත් වාදිසාරණනේ සංචක්ඛුන්ද්‍රයං අසංගතං විරන්තං අවිචාදෝ මනසා පාපකා අකුසල ධම්මා අන්වාස්සවේ තස්ස සංවරාය ප්‍රතිපංජ ත්‍රිලක්ඛති චක්ඛුන්ද්‍රයං චක්ඛුන්ද්‍රියේ සංවරං ආපඤ්ඤති සෝතේන සම්බං සුද්ධාගානේන ගන්ධං ගාහින්වා ජීවහාය රසං සායින්වා කායේන පොන්තම් බං පුදින්වා නනුගා ධම්මං විඤ්ඤාය නිමිත්ත සංඝාහි හෝති මනුජංජනං වාහි අත්වාදි පරණමෙතං මොනින්ද්‍රයං අතං උපං විහරන්තං අභිජ්ජාරෝමනස්සා පාපකා ධම්මා අන්නාසරේයං දසුරං වරාය පටිපඤ්ඤති සාභුපති මනින්දයං මනින්දියේ සංවරං ආභද්දති ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව කියන සූත්‍රයකින් ප්‍රකාශ වෙන සූත්‍රයකින් පොත. ඉන්ද්‍රිය සංවර සීලය සතර සීලම අතුරින් චතුරාර්ය සුද්ධ සීලම අතුරින් එකල්මව කවුරුත් දාන්න. ඉන්ද්‍රිය සංවර සීලය පාතිමොක්ඛ සංවර සීලය ළඟට සඳහන් වන සීලය. පාටිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, අජීව පාරිශුද්ධ සීලය, පච්චය සම්විසිත සීලය මේ සීල හතර. මේ හතර දන්නවා අහලා තියෙනවා අරද කරලා තියෙනවා නෝගාව. නමුත් මේ පිළිබඳව විශේෂ තේරුමක් ඇති අත්ෝතිකාරී කියන්නේ මේ එක එක කොටසක් පිළිබඳව ක්‍රියා කෙරෙන හැටි සම්පූර්ණ වෙන හැටි නිතරම තේරුම් අරගෙන තියෙනවා. යෝගාවචරයන් විදර්ශනා භාවනාව කරකොට විසුද්ධි හතක් සම්පූර්ණ වෙන්න ඕන කියන එක දන්නවනේ. ඒ විසුද්ධි හතෙන් පළවෙනි විසුද්ධිය සීල විසුද්ධිය. සීලසුද්ධිය කියන්නේ මේ සතර සංවර සීලයම. ශික්ෂාපද වශයෙන් ගණන් ගැනෙන්නා වූ කාටිමෝක්ෂ සංවර සීලය පමණක් නෙවෙයි. මේ සීල් කොටස් හතරමයි සම්පූර්ණ කරගන්න ඕන සීලසුද්ධිය සම්පූර්ණ කර ගැනීමට. සීල විසුද්ධිය සම්පූර්ණ වුණේ නැත්නම් එහා විසුද්ධිය එකක්වත් සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය සංවර ජීවිතයේ භාවනා කරන යෝගාවචරයේකට කොපමණ උපකාරද කියන එක හිතවලා තියාගන්න ඕනේ. සාමාන්‍ය ශික්ෂාපද සීලයට කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සත්‍යයක් කුඹුරක සත්‍යයක් වාගේ හදාගන්න භෝගයක් වාගේ. මේ භෝගයේ සත්‍ය වර්ග රැක ගැනීමට වැටකට බඳින කටු වැටක් බඳින කටු වැට බැඳුත් බැඳගත්තුත් වටේ වැටක් බැඳගත්තුත් අර සත්‍ය වර්ග භෝග වර්ග රැකෙනවා ආරක්ෂා කරගන්නට පුළුවන් වෙනවා කටු වැට නැත්නම් අර භෝග වර්ග සස්්‍ය වර්ග රැකෙන්නේ නැහැ. නැති වෙන සත්තු කාරණා විනාශ වෙනවා. සස්්‍ය වර්ග ආරක්ෂා කිරීමට කටු ඇටක් වාගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරගැනීමට ඉන්ද්‍රිය සංවර සීලය. තරම්ම ප්‍රයෝජනයි. කටු ඇට නැත්නම් සත්‍ය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ ඉඳී තියෙනවා. ඒ වාගේම ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලය රැකුනේ නැත්නම් ප්‍රඥෝප සංවර සීලය ඇත්තේ සාධිමොප සංවර සීලය නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් අනිත් ඒවා ගැන කියන්න ඕන දෙයක් නැහැ. එනිසා යෝගාවචරයන්ට අවශ්‍යයි මේ ඉන්ද්‍රිය සංවර සීලය සම්බන්ධව හොඳට තේරුම් බේරුමක් කරගෙන ඉඳීම. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනා වාරවලදී මේ ඉන්ද්‍රිය සංවර සීලය නොඑක් වාර ගණන මේ දේශනා පාඨයෙන් උන්වහන්සේ ප්‍රකාශ කළ ඉන්ද්‍රිය සංවර සීලය පිරෙන හැටි. කොටින් ශාලකා බලන්ට කල්පනා කර ගැනීමට කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන්නේ ඇහ කන නාමය දිව කාය හිත මේ කොටස් හයටයි ඉන්ද්‍රිය ద్వාර කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ හයට මේ හය සම්බන්ධවයි මේ දේශනාව ගෙනහිලා තියෙන්නේ. සෝ චක්ඛුනා රූපං විස්වාන නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යඤ්ජනක් ගාහි යක්වාදි කරන මේතං චක්ඛුන්ද්‍රියං අසංගතං විහෙරන්තං අවිද්‍යා දෝමනස්සං පාපකා ධම්මා අන්වාස්ස වේයෝ තස්ස සංවරාය පටිපඤ්ඤති රක්ඛටි චක්ඛුන්ද්‍රයන් චක්ඛුන්ද්‍රයේ සංවරං ආපජ්ජති. ඇහැ පිළිබඳව ප්‍රකාශ කරපු කොටසයි. ඇහි සංවරය. මානසික වූ විඥානේ මනෝ විඥානමේ චක්ඛු විඥානේ ඉන්ද්‍රිය විඥානේ කියලා අපි මේකට කතා කරනවා ඉන්ද්‍රිය විඥානේ ඇහැ පිළිබඳව සංවර වෙන හැටි සලකල බලන්න ඕන මුලින්. ඒ ප්‍රාචීනෝත් සංවර සීලයෙන් යුක්ත රිච්චෝ කියලා කියන්නේ. ප්‍රාචීනෝත් සංවර සීලය රකින්න පොරොන්දු වෙච්ච රකින්න වික්ෂෝ යෝගාවචරය. යෝගාවචරය චක්කුණ රූපන් දිස්වා නිමිත්තක් ගායේ හොති ඇහැට රූපයක් හමු වෙච්ච අවස්ථාවේදී එහිදී ඒ හමු වෙච්ච රූපය පිළිබඳව නිමිත්තක් ගායේ හොති නාම ව්‍යංජනක් ගායේ ඒ රූපේ අත්පා ඇස් කන් නාස ආදී දේවල් තිබෙනවා නම් ඒවා එකක් එකක් පාසා කල්පනා කරගෙන බලන්න. නිමිත්තක් ගාහේ කිව්වේ ඒක. එහෙම නිමිති වශයෙන් අත්තා ආදී දේවල් වෙන් කර කර කල්පනා කරලා බලන්නේ නැහැ. මානු ව්‍යංජනක් ගාහේ කුඩා ලකුණු අපෝසරණකොට හැරෙනකොට විනාශනකොට කතා කරන විට ඔබඳු අවස්ථාවලදී ඒ අවයව සම්පූර්ණ වෙන්නේ සිදු වෙන්නේ කෙසේද යන ඒ විදිහට පුංචි ලකුණු සම්බන්ධවත් හිතලා බලන්න. ඉනා වෙනකොට මෙන්න මෙහිම මේ විදිහටයි කතා කරනකොට මේ විදියයි අත කරකවනකොට මෙහිමයි කියලා ওই විදිහට පුංචි පුංචි ලකුණු සම්බන්ධව. සලකලා බලන ඒ විදිහට සලකා බලන්නේ නැතුව. අර හමු වෙච්ච රූපයේ සම්බව ওই විදිහට නැවත නැවත සැලකීමක් බැලීමක් හිතීමක් කරන්නේ නැතුව වාසය කිරීමයි පළවෙනි කාරණය. එතකොට ඊළඟට ඒ සම්බන්ධව ඒ විදිහේ ක්‍රියා කිරීම නිසා සිද්ධ වෙන ප්‍රතිඵලය සම්බන්ධව දේශනාව කළේ යත්වාදි කරන මේතං චක්ඛුන්ද්‍රියං අසංගතං විහෙරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා ධම්මා අන්වාස්ස වේදී එතකොට මේ හමුවෙච්ච රූපේ සම්බන්ධව යම් විදියකට යම් ආකාරයකින් පිළිපැදීම හේතු කොටගෙන හම වුණු රූපය පිළිබඳව තමන් පිළිපදින්නේ කොයි ආකාරයකටද ඒ පිළිපදින්නා ආකාරය නිසා අවිද්‍යාව බොමනස්සය අවිද්‍යාව කියන්නේ මෙතන ආසාව සංහාව දෝමනස්සේ කියන්නේ තරහ. දුම්නස තරහ. ඔය දෙක ප්‍රධාන කරගෙන තියෙන යම් තා කෙලෙස් ඇතනම් ඒවා යම් ක්‍රමයකින් අර රූපේ පිළිබඳව පිළිපදින්නා අවස්ථාවේදී මේ කියන කෙලෙස් පහළ වෙනවා නම් ඒ විදිහේ කෙලෙස් පහළ නොවෙන්න හිත සංවර කරගන්න ඇහැ සංවර කරගන්න. එතකොට චස්ස සංවරාන් පටිපද්‍යති. අර කෙලෙස් අභිජා දෝමනස්ස කියන මේ කෙලෙස් දෙක ප්‍රධාන කරගෙන කියන යම්තා කෙලෙස් සමූහයක් පැමිණෙන ඉඩ තියෙනවා නම් ඒව ඇති නොවන අන්දමට අර රූපයේ පිළිබඳව පිළිපදින්න යෝගාවචරය පුරුදු වෙන්න ඕන. ඊළඟට චක්කටි චක්කුන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය. හැමමති මේ ඉන්ද්‍රිය හොඳින් රැක ගන්න. චක්කුන්ද්‍රිය සංවරං ආපජ්ජති. දෙවෙනි වද්දේශනා කරනවා චක්කුන්ද්‍රිය පිළිබඳව සංවරය ඇති වෙන අන්දමට පිළිපදින. මොකද ඇහැ පිළිබඳව මේ විදිහට එක කොටසක් උන්වහන්සේ දේශනා කළා. ප්‍රකටව ප්‍රසිද්ධව ඉන්ද්‍රිය සංවරය කියලා හිතන්නේ බොහෝ විට ඇහැට රූපයක් හමු වුණාම ඒ හමු වෙච්ච රූපය සම්බන්ධව කෙලෙස් ඇති කරගන්නේ නැතුව සංවරයක් ආරක්ෂා කර ගැනීම කියන අදහසයි වැඩිපුර උපමනින් නවතින බොහෝ විට. ඇහැ ආරක්ෂා කර ගැනීම පමණයි කියන්නේ. තමත් එහාට ආරක්ෂා කරගන්න ඕනේ. කනත් ආරක්ෂා කරගන්න ඕනේ. කනේ සංවරය ඇති වෙන්න ඕනේ. එතකොට දී සංවරය ඇති කරගන්න ඕනේ. නාහේ සංවරය ඇති කරගන්න ඕනේ. කායේ සංවරය ඇති කරගන්න. හිතේ සංවරය ඇති කරගන්න. ඔය හයම සංවරය ඇති කරගන්න. හයම සංවර කරගන්න ඕනේ. අපි උදාහරණයක් වශයෙන් ගම්මු කතා බලමු ඇහැට රූපයක් හමු වෙනවා කියන එක අදහස මොකද අපෝ යම් අවස්ථාවක ගමන් කරනකොට එහෙම නැත්නම් තමන් ඉන්න තැනකදී රූපයක් හමු වෙන. තවත් අපි සිදුවෙන දෙයක් සම්බන්ධවම යොදලා බලමු. අපි දම් ගෙට යනවා. එහෙම නැත්නම් පින්බතාට යනවා. බංගේ යන අවස්ථාවේදී පින්ඩපාතේ යන අවස්ථාවේදී පින්ඩපාතේ ගියා අවස්ථාවේදී ඔන්න රූපයක් ඇහැට පේනවා එහා තමන් මෙහි ඉඳලා එහාට යනකොට එහෙ ඉඳලා මෙහාට යන එහෙම නැත්නම් පාර අයිනේ ඉන්න යම් කිසි කෙනෙක් මේ ඡායාවක් දැකීම ලැබෙනවා එතකොට ඒ දැසින ලැබෙනකොට අර ඒ ඒ රූපය ඒ රූපයට ඇහැ විහිදුවන විහිදුවල මේ අර අහවල් ඇත්ත අහවල් එකේන එයා බොහොම හොඳ එකේන මොකද ඒ විදිහට ආසාවක් ඇතිවන අන්දමට පිටිවිලි ගොඩක් පවත්න ස්වරූපේ විවඳෙන් දැක්කා දැක්කා මෙයාගේ කන්න සාධිය හොඳට තේරුම් ගත්තා ඊළඟට එයා ගැන සංහාවක් ඇති කරගත්තා බැඳීමක් ඇති කරගත්තා සාමාන්‍යයෙන් ඡන්දයක් ඇති කරගත්තා මේක ප්‍රවේශය. එතෙන් දියුන්නම උනේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය කැඩි. ඊළඟට තවත් එහාට යන්න. ඊළඟට ඔන්න තව එකකින් දැක්කා. එන් දැක්කහම දකින්නකොටම හැඟීම නැතු යන්තම් ඡායාව දකින්නකොටම තමන්ගේ විරුද්ධකාරී. තමන්ට අප්‍රිය කෙනෙක් ඔය දැක්ක. බැලුවා හොඳටම. එයාගේ මුණ දිහා බැලුවා. කන්නාන්තාගේ දිහා බැලුවා. ඕන් ආවල් තරහක් ආවා. මට මෙහෙම බැලලා තියෙන මට දොස් කියලා තියෙන එයා තමයි මේ කියලා තරහක් ඇති වුණා. ඉන්ද්‍රිය සංවර සීලයක් හැදුණා. එතකොට ඔය ඒකම ඔය එක වේලාවකදී තණ්හාව ඇති වුණා අනිත් වේලාවෙදී ද්වේෂය ඇති වුණා අවිද්‍යා දෝහන සිගෙන මේ දෙකම ඇති වුණා තව ටිකක් එහාට යනවා ඒ යනකොට ඕන තව රූපයක් දැක්කා මේ දෙකෙන්ම හිත කලබල වෙලා නේ තියෙන්නේ ඒ ගැන සැලකුවෙන් ඒකෙන් උපේක්ෂාව අඥාන උපේක්ෂාවට කියලා ගන්න බැලුවේ නැතුව අඥාන උපේක්ෂා කවුද කියනවා බැලුවේ. අඥාන උපේක්ෂාවක් කියලා. අඥාන උපේක්ෂාවක් ඉන්ද්‍රිය සංවර කීලයට හේතු වෙන දෙයක්, කැඩීමට හේතු වෙන දෙයක්. එතකොට සංහාව ඉන්ද්‍රිය සංවර කීලයට අභිජ්ජාව කියන නාමයෙන් කතා කරන සංහාව බැඳීම ඉන්ද්‍රිය සංවර ඇහැ පිළිබඳව ඉන්ද්‍රිය සංවර කීලය කැඩීමට හේතු වෙනවා. ද්වේෂය තරහ දුම්නස අර රූපයේ දැකීමෙන් ඇතිවෙන බීම නිසා ඉන්ද්‍රියන් වල සීලය කැඩෙනවා ඊළඟට නියමමකට මෙහි කරන්නේ නැතුව අර විදිහට අඥාන උපේක්ෂාවකට වෙන මොහේ ඇති වෙනවා මොහේ නිසා ඉන්ද්‍රිය සංවර සීලය කැඩෙනවා එතකොට ඉන්ද්‍රිය සංවර මේ ඇහැ පිළිබඳ සංවරය තමයි තරමින්ම මදි ඉන්ද්‍රිය සංවර කියන්නේ. කනත් සංවර කරගන්න ඕනේ කියන එක මුලින් කිව්වානේ. කනත් සංවර කරගන්න ඕනේ. කනට ශබ්දයක් ඇහෙනවා. කනට ශබ්දයක් ඇහෙනකොට සංගීත ශබ්ද සින්දු ඒවා සම්බන්ධව අන ශබ්දයක් සින්දුවා කියනවා ඇහෙනවා. එතකොට හොඳට කන් යොදන ඒ සින්දු මොන සින්දුවද අර හවලා කියපු සින්දුව කියන්නේ ඒ බල ඔන්න එතන නිමිත්තක් නාවේ ඊළඟට ඒ සින්දුව හොඳට නාදේ නැළවීම කොයිතරම් අගේද හොඳට යනවනේ කියන නැළවීම එදී හොඳට යනවනේ කියලා කලකන ඊළඟට අනුග්‍රහය කරනවා ආසාව ඇති කරගන්න ආසාව සංඥාව ඇති කරගන්නවා. කණෙන් අසං කන අසංවර වුණා. කන අසංවර වුණා. රාගේ නිසා සංහාව නිසා අසංවර කරගත්තා. තමන්ට අප්‍රිය වූ කෙනෙකුගේ එකක් ඇහෙනවා. අන්නේ මොන අවස්ථාවේදී මේ දේශය ඇති වෙන්නේ තරහ ඇති යැකීම ඇති වෙන්නේ මේක තාම මේක කියනවා මේක ඉවර කරන්නේ නැහැ නේද? යයිකින් පීඩනයක් කරනවා මෙතන. හිතන හිතන. එතකොට ඒකේ ඇති වෙන දෝමනක්ෂේ. අර විදිහට අර මුලින් කිව්වා වගේ අඥානෝපේක්ෂාව ඇති වුණොත් හැම මොහයක් ඇති වෙනවා. මොහය නිසා තකංගල් කම ඇති. එතකොට කණින් අසංවර වීමයි. කණින් අසංවර වෙන හැටි. ඊළඟට චක්කු සෝත ගාන ගාන කියන්නේ නාමයෙන් ඒකින් අර විදිහටම ගඳක් සුවඳක් දැනෙනම ගඳක් දැනෙනම දුර්ගන්ධයක් සුගන්ධයක් දුර්ගන්ධයක් කියන මේ දෙක නිසා එකක් සම්බන්ධව සලකනකොට සංහා අනිකේදී ද්වේෂය ඔය දෙකම ඇති නොවෙන්නේ සංවර වීම භාන භාණයෙන් සංවර වීම එතකොට ජීවහාය දිවිම සංවර වීම දිව දිව සංවර කර ගැනීම දානේ වන්දන. දානේ වන්දනව අවස්ථාවේදී පින්ඳ පාතේ ලැබලා ලැබිච්ච පින්ඳ පාතයක් වන්දනයි. ඒ වන්දනකට අර රසවත් ආහාර දෙනකොට හොඳට පෙනෙන දේවා තමන් බලාපොරොත්තු වෙන දේවා ලැබෙනකොට උන්න ආශාව. ඕම හොඳයි ඕමයි. එකක් එකක් ආසාගෙන වෙන වෙනම හිත ඒකේ ඒ රස කොටස් කුංචි කුංචි රස කොටස් තමන්ට දැනෙන හැටි සාලකන නිව අසංවර වුණා තණ්හාව පාවිච්චි කළා. තණ්හාවෙන් තණ්හාව පාවිච්චි කිරීමෙන් එදීනෙන් දිව අසංවර. එතකොට ඊළඟට අප්‍රිය දෙයක් සමනාප දෙයක් හිතට සමනාප දෙයක් ඇති වෙනකොට මොන ඇති වෙන්නේ අර විදිහට හේතුයි දේශේ නිසා දිවා සංවර කරගත්තා දිවා සංවර කරගත්තා ඒ වාගේම දේශේ ඇති වුණා මේක කැඩීමට උපකාර වෙනවන්නමට තණ්හාව ඇති වුණා ඒ වගේම මෝහයක් ඇති කරගත්තා. මෝහයක් ඇති කරගත්තා. මෙතන යෝගාවචරය මෙබඳු අවස්ථාවලදී කොහොමද පදින්න ඕන? දාන වන දන්නව අවස්ථාවේදී යෝගාවචරය පිළිපදින්න ඕන කොහොමද? කොයි ආකාරයෙන්ද? බොහොම කල්පනාවෙන් ඒක කරන්න ඕනේ. බොහොම කල්පනාවෙන් ඒක කරන්න ඕනේ කියන්නේ මේ Tamanට ලැබෙන ආහාර ටික ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. මේක සෙල්ලමට මේව දවායන හොදායන මන්දනාය කියලා ඒ විදිහට සලකලා පිළිපාත වළඳන්නේ කියලා තියෙන නිකන් මේ සම්බන්ධව විශේෂ අදහස් ගොඩක් තියෙන බව හිතන්න ඕන. මේවා දෙන්නේ දායක උදවිය මේවා ගෙනල්ලා දෙන්නේ අපෙන් යම් කිසි දෙයක් ගන්න බලාපොරොත්තු වෙන. ගන්න දෙන්නක් සම්පූර්ණ කර ගැනීම අදහසට නෙමෙයි. මායකට නෙමෙයි. වෙන යම් කිසි ඊර්තියම් ප්‍රසංසාවක් බලාපොරොත්තු වෙන නෙමෙයි. අපේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්නා වූ දායක උදවිය ත්‍රිවර්ග සම්පත්තිය. ත්‍රිවර්ග සම්පත්තියයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ජීව ලෝක සම්පත්, මානුෂ ලෝක සම්පත්, නිවන් සම්පත් කියන මේවායි බලාපොරොත්තු වෙන්නේ දායක උදවිය. අපි සැලමට එහෙම නැත්නම් අපි අපේ අපි කෙලෙස් සහිතව ඉඳගෙන මේ ආහාර ටික ගන්නවා නම් ගත්තොත් අර බලාපොරොත්තු වන්නව දායකයන්ගේ ඒ බලාපොරොත්තු සාර්ථක වෙයිද මොන අන්දම කිව්වත් සාර්ථක වෙන්නේ නැහැ ඒ වගේම තමන්ට මේව ඔරොත්තු දෙයිද කෙලෙස් ගොඩක්කට යට වෙලා ඉඳගෙන මේවා අනුභව කරනකොට මේවා අපේ ශරීරයට ඔරොතු දෙයි. එම කල්පනා කරන්න ඕන. ඒතර කල්පනා කරලා බලන්න ඕන. මේ ආහාර සම්බන්ධව කලකනකොට රස තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති වෙන අන්දමටයි බුදුරජාණන් වහන්සේ මේ මේ ප්‍රතිවේක්ෂා දේශනාව කළේ. රහතන් වහන්සේ ආහාර වළඳන්නා අවස්ථාවේදී රස සංඥාව තියෙනවා නමුත් රස තෘෂ්ණාව නැහැ රහතන් වහන්සේ රස සංඥාව රසයේ කියන හැඟීම තියෙනවා නමුත් රස තෘෂ්ණාව ඒ తত্ত্বය සාමාන්‍ය කෙනෙකුට ඒ తত্ত্বය ආරක්ෂා බලාපොරොත්තු වෙන කටයුතු කරන යෝගාවචරය යෝගාවචරයන්ට රහතන් වහන්සේගේ தත්ත්ව ලබා ගන්නට පුළුවන්. ඒ අර ඉන්ද්‍රිය සංවරය. රස පිළිබඳව ඉන්ද්‍රිය සංවරය හැදෙන්නේ නැති වෙන යෝගාවචරයා මේ දානෙට ප්‍රවදනවා නම් රහතන් වහන්සේ කෙනෙක් වාගේ වෙනවා කියලායි සලකන්නේ. ඒ වාගේම දායකයන්ට නියම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙනවා. නිසා දානි වල ගන්නා අවස්ථාවේදී විශේෂයෙන් කලහන් දොන විශේෂයෙන් කල්පනා කරගන්න ඕන ඉන්ද්‍රිය සංවර සීලය රසයේ පිළිබඳව ඉන්ද්‍රිය සංවර සීලය නොකැරි අන්තිම බත්තිද ක්‍රියා කරලා අවසන් වෙන තුරු ඉන්ද්‍රිය සංවර සීලය නොපැදී මේ මාන්දමට පවත්වාගෙන යාමට පවත්වාගෙන යාමට යෝගාවචරය උත්සාහ ගන්න ඕනේ. එහෙම නැතිනම් යෝගාවචරය නෑ කාර්යයක් වෙනවා. නෑ කාර්යයක් වෙනවා කියන්නේ තේරුම නෑ කාර්යයක් වෙනවා කියන්නේ තේරුම නම් ජීවන්දෙන් සිද්ධ වෙනවා නියාසී. හරකෙක් වෙලා, අස්සෙක් වෙලා, එළුවෙක් වෙලා, බෝරුවෙක් වෙලා, කොටළුවෙක් වෙලා, නැත්නම් ලොකු මල්ලෙක් වෙලා, අර වගේ නම් දීපු දායකයන්ගේ ඒ නවය ජීවන්ද සිද්ධ වෙනවා. මේක පලකාගෙන ආහාර ගන්නවා අවස්ථාවේදී ආහාර තෘෂ්ණාව සම්පූර්ණ කලාවෙන් අයින් කරගෙන ආහාර ගැනීමට පුරුදු වෙන්න ඕන. මෙවට ආහාර ගන්න අවස්ථාවේදී ඒකෙන් මෛත්‍රිය තියාගන්න ඕන. මෛත්‍රිය තියාගන්න ඕන. මෛත්‍රී සහගතව පින්දපාත යන අවස්ථාවේදී පින්දපාතේ පිළිගන්න අවස්ථාවේදී මෛත්‍රී සහගතව ගන්න. ඒ වගේම ප්‍රතිවේක්ෂා සහිතවයි ඒ ආහාර ටික වළඳන්නේ. ප්‍රතිවේක්ෂා සහිතවයි. ඒ එක්කම වෙන වෙන මොන දෙයක් සම්බන්ධව හෝ තමාගේ හිතට ආවොත් දේශයක් ආවොත් තරහක් ආවොත් විදුකම ආහාර වලට විදුකම ලෝල්කම නැත අදහස් ආවොත් සම්පූර්ණයෙන් එන එන කොටම වාගේ වන් කරන්න පුළුවන්. එහෙම නෙමෙයි අදහස් නෙමෙයි කරුණා මෛත්‍රී භාගත අදහස් වලින් පුරවාගෙන ඒක සබාගෙන ඒ දානය ජීවිත කරගන්න ඕනේ විශේෂයෙන් ඕලාරිකව පෙනෙන දෙයක් මේ දානේ වරණ වරණ වරණන අවස්ථාවේදී මේ ඉන්ද්‍රිය සංවරය දිලෙන හැටි සලකන්න පුළුවන් ඕලාරික වශයෙන් කියලා හිතගෙනවා හොඳටම තේරෙන්න තියෙන දෙයක් ඒ වගේම බරපතල දෙයක් කියලා හිතෙනවා තමන්ටත් අනුන්ටත් දෙපැත්තකට බාරපතන විපාක දෙන දෙයක් වෙලා තියෙන නිසා මේ සම්බන්ධව විශේෂයෙන් කල්පනාවට ගන්න ඕනේ. රසණීන්ද්‍රිය රස ගැනීමට විතරම මහන්සි ගන්න ඕනේ. විතරම සිහි වේදාන්න. රසණීන්ද්‍රිය කියන්නේ දිය. දිය කිනවන්න බලාපොරොත්තු වෙන නරකයි. දිය කිනවන්න බලාපොරොත්තු වෙන නරකයි. ඒ යෝගාවචරය විමුක්තිය විදිහට දිය පිළිබඳව කටයුතු කරගන්න ඕනේ ඊළඟට කාය පිළිබඳ සම්බන්ධ කායට කායේන පොට්ටම්බම් පුසිට්වා නිමිත්තක් ගාහීනානු ගංජනක් ගාහේ කියලා දේශනා කරේ කායට ස්පර්ශයක් දැනෙන තමන්ගේ කායයට තමන්ගේ ශරීරයට ස්පර්ශයක් දැනෙනවා ස්පර්ශයේ දිවට ගණන් ගන්න වෙන්නේ පොත්බ්බ රූපේ කාලයට දැන ආයත් සාදේත සම්බ රූපේ දැන යනකොට වේදේ වායෝ කියන මේ කොටස් තමන්ගේ ශරීරයට දැනෙනවා ඒ දැනෙනා වූ අවස්ථාවේදී ආශාව ඇති කරගන්නවා හොඳ යම් කිසි තැනක නිදන්නව අවස්ථාවේදී නිදන්නව අවස්ථාවේදී යම් කිසි දෙයක් ඇඟේ ගෑවෙන්නව අවස්ථාවේදී සිහියකට යොදා ගන්න ඕනේ. සිහිය යොදාගෙන සිහිය යොදන්නේ වෙන අවස්ථාවේදී තණ්හාව ඇති නොවෙන්න. ආශාව ඇති නොවෙන්න තමන් පිළිපදින්න ඕනේ. ඒ අර පස්සේ කාය ප්‍රසාදයට පොට්ටබ්බේට දිනකොට පස්සේ ඇති වෙනවා. එතකොට කාය විඥානය කාය විඥානයයි පොට්ටබ්බේයි පස්සේයි. ඒ කියන්නේ අපි ඉන්න අපි ඉන්න දෙන ගුණේ. ඔය ඔය කොටස් තුන ඇති වෙනකොට වේදනාව ඇති වෙනවා. එතකොට වේදනාව වේදනාව ඇතිවෙනා අවස්ථාවේදී වේදනාව ගැන නිදී විඳිනවා. ඒ නිදීම මෙනෙහි කරන්න ඕන. නිදීම මෙනෙහි කරනකොට අර මේකේ අර වේදනාව නිසා ඇතිවෙන ඇති විය ඇති වෙන්න ඉඩ තියෙන සංහාවට ඉඩ නැති වෙනවා. සාමාන්‍යයෙන් සම අවස්ථාවකදීම පස්සේ නිසා වේදනාව ඇති වෙනවා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා තණ්හාව හැමතිස්සෙම ඇති වෙනවා වේදනාව නිසා යම් කිසි අවස්ථාවක අර විඳීම ඇති වෙනකොට විඳීම දැන් මුලාව පාවිච්චි කරා නම් සතිය පාවිච්චි කළේ නැත්නම් අන්න තණ්හාව ඇති වෙන්නේ ඉඳී තියෙනවා ආකාර නිමින්න වේදනාව ඇති වෙනකොටම මේකේ ඝටනය වැඩි වෙන නිදීම වේදනාවයි කිය ඇති වෙනකොට මේ චෛතසික මෙනෙහි කරනවා. වේදනාව දැනෙන වේදනාව දැනෙනවා. මේ වේදනාව මෙනෙහි කරන්න ඕනේ. වේදනාව මෙනෙහි කරනකොට ඒකම සංහාව නැති වෙනවා. එන්න දිවන ඉදන්නේ ඉපදීමට සුදුසුව තිබුණු සංහාව උපදිනවා. වේදනාව නිමිගන්නකොට වේදනාවක් නැති වෙනවා. වේදනාවක් නැති වුණා නම් වේදනාව නිසා ඇති වෙන්නේ ඉඳ තිබුණු සංහාව ඇති වෙනවා. වේදනා නිරෝධා සංහා නිරෝධෝ. මෙන්න මේ தත්ත්වය හරහා බලන්න ඕනේ. මේක ඉතින් පාරකාගත යුතු දෙයක්. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ద్వාර හයේදී දැන් පස්වෙනි එකයි මේ කියන්නේ ඔය ඉන්ද්‍රිය ద్వාර මේ පහයි තව එහාට තියෙන මනින්ද්‍රියේ අද්වාරයයි මනෝද්වාරයයි කියන මේ ඉන්ද්‍රිය ద్వාර හයේදීම වේදනාව පහළ වෙන්න ඉඩ තියෙනවා. වෙනනම් වේදනාව සයිකේ පහළ වීමට ඉඩ තියෙනවා. චක්කුද්්වාරයට රූප හමුනව අවස්ථාවේදී එතකොට චක්කු විඥානයේ විදිය පල්සය ඇති වුණා ඊළඟට වේදනාව ඇති වුණා. නිදි වේදනාව ගැන දැන නිදිම. දුකයි සැපයි ඒ කියන නම් සලකන්නේ නැතුව නිවීම தත්ත්වය කරකන්න ඕන. ඔය නිවීම தත්ත්වය කියන්නේ. සෝතද්්වාරයේදී ඒ විදිහට නිවීම தත්ත්වය. ගානද්්වාරයේදී නිවීම தත්ත්වය. විහාද්්වාරයේදී නිවීම தත්ත්වය. කායද්්වාරයේදී නිවීම தත්ත්වය කියනවා. ඒ නිවීම தත්ත්ව පස් අවස්ථාවේදීම අවස්ථා පහේදීම ඔය නිදීම මෙහෙම කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔය නිදීම මෙහෙම කරනවා කියන්නේ දැන් බොහෝ විට වේදනාව මෙනෙහි කරනවා කියන්නේ දුකක් දැනුනොත් ඒ දුක පමණයි මෙනෙහි කරන්න පුළුවන් කියන්නේ. ඒගාවතය වේදනා තුන් જાතිවල මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පස්සේ ඉන්ද්‍රිය ద్వාරයකට පස්සේ සම්බන්ධ වුණාම එතකොට ඒ පස්සේ බලයෙන් පස්සේට ඉබේට එකතු වෙන වේදනාව. වේදනාව ඒක ස්වභාවිකයි. ඒක දුකකට හැරෙන්නත් පුළුවන්, සැපකට හැරෙන්නත් පුළුවන්, මධ්‍යස්ථයක් වෙන්නත් පුළුවන්. පොදු විදියට නිදීම මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. වේදනා නිදීම මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔය ස්ථාන පහේදී මෙතත් සෝත ගාන ජීවහා කාය කියන මේ ස්ථාන පහේදීම ඇති වෙන වේදනාවල් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. මේක හොඳ යෝගාවචරයේකට හොඳට කටයුතු කරන යෝගාවචරයේකට අමාරු දෙයක් නෙමෙයි දුෂ්කර දෙයක් නෙමෙයි. බොහොම පහසුවෙන් බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. මේක පහසුවෙන් කරන්නේ නැති නම් ඒ ඕගාමිකය දුර්වලයි. මෙහෙම කිරීම දුර්වලයි. සතිය දුර්වලයි. එහාට දිනු කරගැනීමේ ශක්තිය ආද. මේ කොහොමද පුරුදු කරගන්න ඕන වේදනා වේදනා తত্ত্বය හොඳට පුරුදු කරගන්න ඕන. වේදනා කියන්නේ වේදනා ස්කන්ධය. පංචස්කන්ධයෙන් එකක් මේ වේදනාස්කන්ධය මේක හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ වෙලාවේදී ඇති මේ වේදනාව මේ වේදනාව දුක් වේදනාව මේ වේදනාව සැප වේදනාව මේ වේදනාව උපේක්ඛා වේදනාව කියලා බෙදලා හලකන්න පුළුවන් නම් බොහොමත්ම හොඳයි. සාමාන්‍යයෙන් වේදනා ద్వාරය වේදනා පහළ වෙන හැටි වේදනා తත්වය තේරුම් අරගෙන තියෙනවා. හැබැයිම සත්‍ය වශයෙන්ම කරතා බලනකොට මේ ඉන්ද්‍රිය ద్వාර සමග වැඩ කරන්නා වූ මේ සත්‍ය කොහේද ඉන්නේ කොහේද ගත කරන්නේ වේදනා ගොඩකයි ගත කරන්නේ වේදනා සාගරයේ මේ වායු සාගරයේ ඉන්නා වාගෙන වේදනා සාගරයකයි පෙරලි පෙරලි ඉන්නේ නිවේදනා සාගරයේ තේරුම් අරගන්න ඕනේ. ලෝකාවචරය හොඳට තේරුම් අරගන්න ඕනේ. කෙලෙස් නැති වෙන්නේ එතකොට. රූප දැකලා කෙලෙස් නැති වෙන්නේ නැහැ. ශබ්ද අහලා කෙලෙස් නැති වෙන්නේ නැහැ. ගඳ නුවණ දැනලා කෙලෙස් නැති වෙන්නේ නැහැ. ප්‍රාණයට පෙරලලා කෙලෙස් නැති වෙන්නේ නැහැ. ස්පර්ශය නිසා කෙලෙස් නැති වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට කෙලෙස් ඇති නොවීමට මාර්ගයක් මෙන්න මේ වේදනාව හොඳට තේරුම් අරගන්න ඒ මේ ඉන්ද්‍රිය සංවරයට අවශ්‍යම උපකාර නිසා මේක පිළිසෙයෙන් මතක කරන් බලාපොරොත්තු වෙන යෝගාවචරය මේකෙන් හොඳට පරිසම් වෙලා තමන්ගේ යෝගාවචර ක්‍රියාව කෘත්‍ය හොඳට දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා හය වෙනි කාරණේ මනස ධම්මං විඳාය නිමිත්තං ආරී හෝදෙනාං යඤ්ඤනං වාගේ යත්වාදිකරණමේ සම්මනින් දෙයම සංගතං විහෙරන්තං අභිජාගෝ මනස්සාපාපකා කුතලා ධම්මං අන්වාසයේ සාස සංවරය පටිපදිත රාත්‍රිවලින් වේ මන්ද්‍රේ සංවරං ආපජ්ජති කියලා අන්තිම කොටස අන්තිම සංවරය සිතෙන් සංවර වීම සිතෙන් සංවර වීමයි මේ පිටින් සංවර වෙනකොට අර මුලින් කියපු පහම ගන්න ඕන. කොටස් පහම සලකලා බලන්න ඕන. ඒක හොඳට සිහියෙන් කල්පනා කරලා බලන්න ඕන. පිටින් අසංවර වෙන්නේ නැති කොහොමද? පිටින් අසංවර වෙන්නේ කොහොමද? අ මනස ධම්මං විඤ්ඤාය සිතින් ධර්ම අරමුණ දැනගෙන හිතට ධර්ම අරමුණ අවුත් ලැබිලා වෙන රහවයි ගන්න. ඒ විස්තාවස්ථාවේදී ඒ සම්බන්ධව මෙලිනිස්සක් ගාහී හෝ සරවණු දැන් වෙනක් ගාහී කියලා ඒ ලැබිච්ච ධර්ම අරමුණ අර රූපාරම්භණයම සමහර විට මෙතන ධම්මාරම්භණය වෙන්න පුළුවන්. අර සද්ධාරම්භණයම මෙතන ධම්මාරම්භණය වෙන්න පුළුවන්. අර ධම්මාරම්භණයම මෙතන ධම්මාරම්භණය වෙන්න පුළුවන්. අර අසාරම්භණයම මෙතන ධම්මාරම්භණය වෙන්න පුළුවන්. අර පොත්සම්භාරම්භණයම ධර්මාරම්භණය වෙන්න පුළුවන්. ඒ වාගේම ඒක සම්බන්ධව හිතලා ඒ වෙනුවට ඇතිවෙච්ච දෙවෙනි හිතේ ධම්මාරම්මණය වශයෙන් හිතා ගන්න. එතකොට දැන් රූපයක් දැක්කේ නැහැ. දැක්කේ නැහැ. ඔන්න ඉන්නකොට හිතට වැටුණා රූපය. යම් කිසි කෙනෙකුගේ රූපයක් හිතට වැටුණා. රූපයක් වැටුණාම අනේ ඒ රූපය මම කලින් දැක්ක එකක් හෝ එතකොට අහපු එකක් හෝ හිතාපු එකක් හෝ එක රූපයක් පිටතහයි. ඒකට ඒක ඒක නැවත නැවත ඉතල බැලුවා. ඒක කොටස් කොටස් වශයෙන් බැලුවා. ඒකට නිමිත්තක් ගාහි අනුබ්බෙන් වෙනක් ගාහි කියලා දෙකම කළා. ඕන් ආශාව ඇති වෙනවා. මනස අසංවර. මනස අසංවර වුණා. ඉතින් ඊළඟට සමහර විටක අර විදිහේ නරක රූපයක් හිතට එනවා. නරක රූපයක් පිටට වෙනවා කලින් දැක්ක ඉතබු නානකාපු නරක රූපයක් අපිට කියන්නේ එතෙන්දී අර විදිහේ තණ්හාවනේ එතෙන්දී ඇති වෙන්නේ දුම්නස් එතකොට එතනත් අසංවර ඊළඟට තණ්හාව ඇති වුණා, දිවේ ඇති වුණා, මෝහයත් ඇති වෙනවා මෙනෙහි කළේ නැත්නම් මේ මනස. එකට ආපු රූපය මෙනෙහි කළේ නැහැ. නියමන්දමත. මෙනෙහි කළේ නැත්නම් මොකද? ඒකත් අසංගයි. එතකොට කපාලතොදී සංහාව ඇතිවීමෙන් අසං අසංවර වුණා. එකපලකදී ද්වේෂය ඇතිවීමෙන් අසංවර වුණා. එකපලකදී මෝහය ඇතිවීමෙන් අසංවර වුණා. යතර සම්බන්ධෝන යෝගාවචරය යෝගාවචරය හම්බෙච්ච පරිසම්බන්ධෝන සම්මිත සංවර කර ගැනීමට අන්නේ බඳු අවස්ථාවලදී ඒක සංවරව තියාගැනීමට අන්තිමවත් අන්නේ ඒ විදිහට රජයේ පිළිබඳ මේ මොනවද ශබ්දයේ පිළිබඳව ඒ වගේම අ ගන්ධ සුවඳ රස පොත්බ්බ කියන මේවා අනිති දේවල් අර විදිහට සලකා බලනකොට ඇති වෙන අවස්ථාවේදී ඒ කලින් දුතු ආපු පිටාගත් ඒ දේවල් විකටම පහළ වෙනවා. ඒ පහළ වෙන අවස්ථාවේදී අන්න හිතම අසංවර වීම. හිතම අසංවර වීම කියන්නේ ඇහැ ක්‍රියාකලේ නැහැ, කන ක්‍රියාකලේ නැහැ, නාහය ක්‍රියා කළේ නැහැ, ජීව ක්‍රියා කළේ නැහැ, කාය ක්‍රියා කළේ නැහැ. හිත ක්‍රියා කළා. තණ්හාව ඇති වීමට ක්‍රියා කළා, ද්වේෂය ඇති වීමට ක්‍රියා කළා, මෝහය ඇති වීමට ක්‍රියා කළා. එන් පරිසම් වෙන්නෝනම් මේ නිසා යෝගාවචර ජීවිතය වටිනා එකක්. මේ වටිනා යෝගාවචර ජීවිතයකට බහැපු පින්වත් උදවිය තමන්ගේ ඒ යෝගාවචරයේ යෝගාවචර ගුණයන් හොඳට ආරක්ෂා කරගැනීමට මහන්සි ගන්න ඕනේ. යෝගාවචර යෝගාවචර කියලා කතා කරන්නේ මේ භාවනා කරන ඇත්තන්ට. භාවනා වේදෙන ඇත්තන්ට. ඒ <clears throat> භාවනා වේදෙන ඇත්තන් තමන්ගේ මේ ඉන්ද්‍රියන් වල තියෙන මොන අන්නකින්වත් කරා ගත්තා නම් හිමෝ යටක් නැති ගොයමක් වාගේ අර මේ සාතිමෝක්ෂ සංවර ශික්ෂාබරති වේත යන කාලදර්ශාව. යටක් නැති ගොයම නැති වෙන විනාශ වෙලා යනවා වාගේ ඉන්ද්‍රිය සංවර සීලේ නැති ඇත්තාගේ ශික්ෂාබරති සීලයක් පැරිලා යනවා නැති වෙලා යනවා. ශික්ෂාබරති සීලේ පැරිලා ගියා නම් ඉන්ද්‍රිය සංවර සීලේ නැත්නම් ඕ සීල විසුද්ධිය. සීල විසුද්ධිය නැත්නම් එහා විසුද්ධි කෝ නිවන් දකින්නේ කොහොමද? නිකන් නමට නේද ඉන්නේ ඔලාවතේ කියන්නේ. නිකන් නම ගහගෙන මේ ඉන්නේ. කොයිතරම් දුරවරකමක්ද? මේක අවදි වෙන්න ඕන. හොඳට අවදි වෙලා හොඳට කල්පනා කරලා මේ කරන්නේ අපි මොකද්ද? මොන වැඩක්ද අපි මේ කරන්නේ? අනුරවටන්න අපි මේ කරන්නේ නෑ. අපිමයි රැවටෙන්නේ. නැවතෙන්නේ. ඒ නිසා කල්පනා කරලා බලන්න. ඒක හොඳට කල්පනා කරලා බලන්න කුංචි දෙයක් නිසා අපේ මේ වටිනා යෝගාවචර ජීවිතේ ලැබි කරගන්නවා. බොහොම හොඳින් හිත පරිස්සම් කරගන්න මහන්සි ගන්න ඕන. තමන්ගේ ජීවිතේ වාගේ මේ ඉන්ද්‍රිය සංවර සීලය, ශික්ෂාපද සීලය, එහා දිවෙන්නා වූ දෙක කියන මේ සතර සංවර සීලයම ජීවිතව අපි ආරක්ෂා කරගන්නට හිතන්න ඕනේ. මේ ලැබිලා තියෙන බුද්ධ උත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ප්‍රයෝජන ගැනීම තමන් බලාපොරොත්තු වන්නව නිවිත මාර්ගය සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. සතර සංවර සීලේ මොහොතින් ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉන්දිය සංවර සීලේ පමණක් නෙමෙයි. ශික්ෂාපද සීලේ පමණක් නෙමෙයි. ඒස්තාවර දීලේ ආරක්ෂා කරගෙන ඒස්තාවර දීලේ ආරක්ෂා වීමට උමනා කරන අන්දමට ඉන්ද්‍රිය සංවර දීලේ වැටක් මන්දා වාගේ ගෝයමකට වැටක් මන්දා වාගේ නිතරම ඉන්ද්‍රිය සංවර දීලේ ආරක්ෂා කරගන්න ඕන සමාධිය ගැටෙන්නේ එපා සමාධිය ගැටෙන්නේ නැතුව ඉන්ද්‍රිය සංවර දීලේ හොඳින් ආරක්ෂා කරගන්න එයින් එහාට තිබෙනා වූ ආජීවපාද සුද්ධි සීලයකත් හිතන්නේ සීල සීලය කියන්නේ සීලයෙන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ බලාපොරොත්තු වෙනකොට අපි හැමදාම හැමදාම සිහියෙන් යුක්තව කියනවා කල්පනාවෙන් කියනවා මේ බුද්ධෝත්පාද කාලයේ වටිනායකම් දුර්ලභයකම් මනුෂ්‍යාත්මවාගේ දුර්ලභ එකක් කියලා ওই විදිහට තියෙනවා ඒ කියන කතාව හොඳට සිහියෙන් යුක්තව කියන්න ඕන මේ ඒවා කියන අවස්ථාවේදී දුර්ලභෝ මනුස්සත්ත පටිලාභෝ දුර්ලභෝ බුද්ධිපාදෝ ලෝකස්මින් කියන ඕවා කියන අවස්ථාවේදී නියම හිත පියා ගන්න ඕන නියමයට ඒ කියන්නේ ඒ මේ අදහසට හිත යොදාගත්ත ඒ පදයෙන් කියන අදහසට යොදාගත්ත හිතකින් යුක්තව ඒක කියන්න ඕන. මේ කියන්නේ අනුන්ට ඇහෙන්න අනුන්ට මම හොඳට කියනවා කියලා හඳුනන හඟවන දහයෙන් කියන නරකයි. මෙන්න තමන් ඒකෙදි තනියම හිතන්න ඕනේ. සාමීරුගේ එක් කියන එකක් වශයෙන් සලකනවා. කවුරුත් ඉන්නවා කියලා සලකනවා. අනුන්ට ඇහෙන්නේ තමන් මේක හොඳට කියනවා කියන එක අනුන්ට හදවන්න කියන නරකයි. ඒවත් මොකද එතන බොරුවක් වෙන්නේ. සත්‍යයක් වෙන්නේ නැහැ. තමන් තුළ ඇති වෙන්නේ කුලේක. ඒ අදහසක් මොකදනේ? තමන් කියන්නේ කවුරුවක් ඉන්න තැනක නෙමෙයි මම තනියම මේක කියනවා කියන හැඟීම ඇති කරගෙන කියන්නේ. ඒක කියනකොට පිරිසිදු චෛතසික පාවිච්චි කරන්න ඕනේ. ඒ චෛතසික රීතිලි පාවිච්චි කරගෙන කියනවා. ඒ කියනකොට ලෝකෝ සත්‍යයක් ඇති වෙන්න පුළුවන්. එහෙම කරන්නේ ඒ විදිහට කරන්නේ මේ විරපතාම මේ කටයුතු කිරීමෙන් අපේ අභ්‍යන්තරයේ පහළ වෙන්නේ වටිනා කුසල චේතනා පරම්පරාව සම්මුඛයක් මේ දුර වේදනා පරම්පරාව සමූහයම අතබලාපොරොත්තු වන්නා වූ ඒ විත්ත මාර්ගයේ සාධාරණ ඒකාන්තයෙන් උපකාර වෙනවා ඇති. ඒ නිසා මේ මණ්ඩලයෙන් මේ සිද්ධ කරගන්නා වූ මේ කුසල වටිනා කුසල බලයෙන් සත්‍යයෙන් තම තමන් බලාපොරොත්තු වන්නා වූ අන්නමත ඒ සියලු සංසාරික දුකින් නිදහස් වීමෙන් ලැබෙන සාන්ත අමා මහ නිවන් සම්පත් ලබාගත ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්තුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසුල් ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.